සිත තුළ විවිධ හැඟුම් ජනිත කිරීමට සමත්. හදවතට කතා කරන පහසම මඟ කලාව. කලාව මිනිස් සිත නිවීමට සැනසීමට සමත්. සංගීතය අපගේ මහා ගාන්ධර්වයන් පණ්ඩිත් W.D. අමරදේවයන්ට දැනුනේ කොහොමද කියලා මට හිතුණා ඔබට කියන්න. ආමු අපි එතුමන්ගේම හඬින් අද පිය සතහන් අතරින් මේ පටන් ගන්නෙ අරුණ උදය ගිරගින් පායායන. අපි කවුරුද දන්නා මේ ආදී කල්පික බිනිහා මේ මේ නුවණ වඩා ගන්න ඉස්සෙල්ලා හිතුවේ මේ ස්වභාව ධර්මයේ තමා අවට තියෙන මේ අසිරිමත් පරිසරය තමයි අපිට මේ ඔක්කොම දෙන්නේ වැස්ස, අවුව, ඉරහඳ, හුළඟ මේවා තමයි මේ අපිට මේ ඔක්කොම සම්පත් ගෙනත් දෙන්නේ. අත් වශයෙන්ම ඒවා තමයි. නමුත් දැන් ඒවා ජය ගන්නට තරම් තාක්ෂණයෙන් අගතෙන් පැවන සිටිනවා මිනිසා අපි දැන් හඳ ගැන කතා කරනවා නේද ඉර හඳ තරු ඉර හඳ දෙවියනි අපිට වරන් දෙන්නේ කියලා නමුත් සඳේ පාත ලැබු මිනිසුත් ඉන්නවා හ්ම් ඒකම දැන් අලුත් සින්දු වර්ගයක් බොවිලා තිනවා මේ ඈ පිස්සු හැදෙන සඳ කියලා කියනවා මම හිතනවා පිස්සු හැදෙන සඳ කියන එකේ යම්කිසි තේරුමක් තියෙනවා මොකද ඔය ග්‍රීක ලතින් භාෂා මූලයෙන් ආපු ලුන් ලුනා ලුනා කියන්නේ මුල්ම රොකට් එකක් ආවේ නේද? ඒ ලුනා කියන්නේ හඳට ලුන් ඈ ඒ හඳ නිසා පිස්සු හැදෙන නිසා ලුනැටික් කියනවා ඈ හඳයි සාමාන්‍ය ඔය මනසේ පිස්සුව කියන්නේ ඇත්ත වශයෙන්ම හඳ දිහා බලාගෙන මමත් පැය ගණන් කල්පනා කරන සමහර වෙලාවට මම ඊයේ රාත් හඳ දිහා හුඟක් කරලා බලන් හිටියා මොකද හඳ කියන්නේ මේ කල්පදේ හොඳ නිල් අහසේ හඳ පැවුවයින් පස්සේ හඳ දිහා බලන් හිටියම නොයෙකුත් මේ කලා පිළිබඳ චින්තන පහළ වෙනවා. නිර්මාණයට බොහෝම උතෝ තැන්නක් හඳ පහළ. හඳ හඳ කියන්නේ ඇත්තටම මිනිහාගේ හිත එක්ක සම්බන්ධයි. එදා ඉඳන්. ඒ නිසා තමයි හඳ නිසා හඳ මෝරනකොට සමහරුන්ට පිස්සු වැඩි වෙනවා. නේ? පිස්සන්ට පිස්සු වැඩි වෙනවා. ඒ නිසා පිස්සු හැදෙන සඳ කියන එක යම් කිසි තේරුමක් තියෙනවා. මේ සඳ. ඒකෝට ඉර හඳ දෙවියන් අපි යදිනවා. ඒක ලස්සනයි ඈ. අරුණ උදේ ගිරාගින් පායායන්. හිරු දෙවියෝ මට වරම් ලැබෙන්නයි. අරුණ උදේ ගිරාගින් පායායන්. අරුණ උදේ ගිරාගින් පායායන්. ඉරු දෙවියෝ මට වරම් ලැබෙන්න. දෙවියෝ මට වරම් ලැබෙන්නයි. වෙසඟ මහත් හෝරාපීදී එන සඳ දෙවියෝ මට වරම් ලැබෙන්නයි මතක සැපත එකසේ සාදා දෙන මහවිකත වටවර ලැබෙනයි සතට සැපත එකසේ සාදා දෙන මහවිකත වටවර ලැබෙනයි සොඳුරු මියුරු ගී තිරංග නඟන්නට හැම දෙවියෝ මට වරම් ලැබෙන්නයි සතත සපත එකසේ සාදාදෙන මහමිහිකත මට වරම් ලැබෙන්නයි සොඳුරු නිරුගී රංග නගන්නට සෑම දෙවියෝ මත්වරමු ලැබෙන්නයි අරුණ උදය ගිරාගින් පායා එන ඉරු දෙවියෝ මත්වරම් ලැබෙන්නයි යසඟ මහත් මෝරා පීදී එන සඳ දෙවියෝ මට වරම් ලැබෙන්නයි සතත සැපත එකසේ සාදාගෙන මහා මිහිකත මට වරම් ලැබෙන්නයි සොඳුරු මියුරු ගීරංග නගන්නත හැම දෙවියෝ මට වරම් ලැබෙන්නයි රසය කලාව කොතනින්ද උපන්නේ සිනහවෙන්ද කඳුලෙන්ද ඇත්ත වශයෙන්ම මේ රසය ඉපදිලා තියෙන්නේ රසයේ රසයේ ස්වභාවය කඳුලින් උපත කඳුලින් ඇසට කඳුළු පොදක් එන්න හදවත බොහොම තෙත වෙන්න ඕනේ හදවතේ තෙත් ගුණය හිඳුණු දාට ඇහැට අනන්න කඳුළු නැතු යනවා. ඒ නිසා තමයි මම කැමති යන්තම් මතක් කරනවලු මේ ලොව මුල්ම ගීතය කවදා කොතැන කවරකු විසින් ගැයුනේද කියලා අහුවොත් එහෙම කොහොමද පිළිතුරු දෙන්නේ? ඒක බොහොම දුෂ්කර ප්‍රශ්නයක්. නමුත් අපි දන්නා තරම් ඉතිහාසය බලනකොට ගායනා සඳහා හදවතින් හදවතට නැගුණු දුක නිසා මේ පෙරදිග සාහිත්‍ය දිහා බලනකොට මුල්ම ගැයුණු ගායනය සඳහා ලියවුණු මුල්ම කවිය ලියුණේ ශෝකාන්ත හේද වාචකයක් නිසා. මොකද්ද ඒ? ඔය දරුදරයන් අසා ඇති මේ රාමායන පිළිබඳ පොත වාල්මීකි වාල්මීකි කියලා කියන්නේ වේපස් තුලින් මතුවෙච්ච යෝගීවරයෙක්. නමුත් ඔහු මුලින්ම මුල් ඔහුගේ උපත මුල් කාලේ දඩයක්කාරයෙක්. හොඳ දක්ෂ දඩයක්කාරයෙක් වාල්මීකි. අනන්ත සතුන් දඩයම් කරලා ප්‍රාණඝාතය අතිශය සීමාව ඉක්මවා කරපු කෙනෙක්. එහෙම කරද්දී ಭಾರತයේ ඒ වනගබේ හිටපු ඉසිවරුන් මෙයා දිහා බලන් හිටියා. මෙයා එයාගේ මේ මේක පහළ වුණේ මොකද එයාගේ දිරිඳ දරුවන්ට මෙයා ගිහිල්ලා ආහාර සපයන්නේ කන්න බොන්න දෙන්නේ ඔක්කො සතුන් මරාගෙන. දවසක් මෙයා ඒ අසපුවක් ළඟ යනකොට ඉසිවරෙක් කියලා තියෙනවා. මේ ඔබ මේ සතුන් මරනවා ඒවා පාප කර්ම. දැන් මේ පාප කර්මයේ ඔබ හිතනවාද ඒ දඩමස් ගිහිල්ලා ඔබේ බිරිඳට දරුවන්ට දෙනවා. නමුත් මේකට මුල් වන්නේ ඔබයි. මේ මේ පාප කර්මයට මුල් වන්නේ ඔබයි. මේ ප්‍රාණඝාතය කරන්නේ ඔබයි. ඒ නිසා පාපය ඔබටයි ලැබෙන්නේ. එයින් යැපෙන ඔබේ බිරිඳවත් දරුවනොත් මේකට සවුල් වෙන්නේ නැහැ. ඔබ ගිහිල්ලා ගෙදරින් අහලා බලන්න කිව්වා මේ මේකට මේ අවුල් වෙන්න පුළුවන්ද කියලා ඒගොල්ලන්ට. ඒකට වාල්මිකීත මේ පහළ වුණා හරි දුකක් ගිහිල්ලා ඇහුවා. බිරිඳගෙන් දරුවගෙන් ඇහුවා මේ මම කරන මේ සතුන් මරාගෙන එනවා මේවට මේ ඉතින් මම විතරක් නෙමෙයි මේවට ඔබත් අවුල් නේද කියලා. නමුත් දරුවන්වත් වෙනදවත් කැමතුන්නේ නැහැ ඒකට හවුල් වෙන්න. අපි කොහොමද හවුල් වෙන්නේ? අපි ඔබ ඔබ කියන දේ අපි කනවා බොනවා ඉන්නවා. මේ කරන්නේ ඔබනේ. අන්තිමට එයා තනි වුණා. තනිම පාපයට පාත්‍රෙත් මිනිහෙක් වුණා. පස්සේ ගිහිල්ලා එයා තවුස්තම් රකින්න පටන් ගත්තා. අර ඒක ඉසිවරේ කිව්වා මෙන්න මේ ගහමුල ඉඳගෙන මෙන්න එක්තරා ධර්මයක් කියලා මේක පාඩම් කරන්න මේ භාවනා කරන්න. අපි එනකම් කියලා. මෙයා බොහොම දැඩි තපෝ වෘත්තිය රකින්න පටන් ගත්ත බොහොම දැඩිව. කොච්චර දැඩිව තපස් රැක්කද කියලා කියනවා නම් ඔහුගේ ඇඟ පුරා ඒ වේපස් වැදෙන පටන් ගත්තා. ඒ ඒ ඒ ගහේ මුල් එහෙමෙන් යන්න පටන් ගත්තා. වේව පස් දැන්දා. ඒ වේපස් තුලින් නැගිටගත්ත ළමයි වාල්මීකි කියන්නේ. වාල්මීකි කියන්නේ වේපස් වේයට. බොහොම සිල්වත් කෙනෙක් වුණාන් පස්සේ මෙයා ඇවිදගෙන යනකොට දැක්කා මේ කුරුළු ජෝඩුවක් ඊට බොහොම සංසුන්ව තුරු අදුලක කුරුල්ල කුරු කිරිල්ලියක් ප්‍රේමාවලද්ව උන්ගේ පෙම්වතුන් යෝලක් වගේ පිළිසඳරේදී ඉඳද්දී තවත් දඩයක් කාරේ ඒ කිරිල්ලියට විදලා මැරුවා. ඇදගෙන වැටුණා. අන්න ඒ ඒක දුටු වෙලාවේ පහළ වෙච්ච ශෝකය නිසා තමයි රාමායනේ ලියා තියෙන්නේ. දැන් අපිට පැහැදිලි කඳුලින් තමයි කලාව උපන්නේ කියලා. සඳුල කියන්නේ හදවතේ තියෙන තෙතමනේ. ඒ නිසා තමයි මම කැමති ඒකට සම්බන්ධ කරන්න සංගීතය පිළිබඳ විශේෂ ඥානයක් ලබාගත්තු සංගීත ශාස්ත්‍රවේදීන් සඳහන් කරනවා මේ හදවතට තුරුල් වෙන ස්වරය තිස්සෙම මන්ද සප්තකෙන් හම් වෙන්නේ. ඇයි ඒ? හදවත බොහොම කම්පණය කරන ශෝකාන්තය, ශෝක සිතුවිලි. අපිට අපි හදවතට බොහෝ දුකක් කරුණාවක් දයාවක් දැනුනම අපේ හඬ අප නොදැනුවත්වම මන්ද්‍ර සප්තයකට ගලා වහිනවා. අපිට දුකක් ඇති වෙච්චලා අපි හයියෙන් කැහැදෙනවද? හා එහෙම කියන්නේ නැහැ දුකක් වුණාම. දුකක් ඇති වෙනවා යන්නේ කිසිම පල්හැට. ඒ පහ ඒ කියන්නේ හදවතත් එක්ක සම්බන්ධ ඉස්සෙම සත්‍යකේ මන්දරයි. මේ පිළිවෙත ප්‍රායෝගික නැති වුණත් නුවණින් දුටු කෙනෙක් තමයි මේ සියබස පෝෂණය කළ මහා පඬුආනන් මුනිදාස කුමාරතුංග මුනිදාස කුමාරතුංගයන් ගේ ඊටාම සමීප මිත්‍රෙක් නැති වුණා. ඔබ දන්නේ නැති අර සංගීත ශාස්ත්‍රයේදී කියන අපේ පැරණි වින්සන් සෝමපාලගේ. ඒ සෝමපාල මහත්මයාගෙන් මේ වයලීනය ඉගෙන ගනිමින් හිටියා කුමාරතුංග මහත්තයා. මගේම වැඩිමහල් සොහොයුරත් ඒ දවස්වල වයලීනය වාදනය කරනවා මාත් එක්ක යනවා. මා ඉගෙනගත්තු ඉස්කෝලේ මුල්ම ගුරුවරයා මගේ මුල්ම ඉස්කෝලේ තමයි බොහොම දුප්පත් අර සී සද්ධර්මෝදය ගැන ඉස්කෝලේ කොරළවැල්ලේ මොරටුවේ. ඒ මුල් ගුරුතුමාත් මේ ගමනට හවුල් වෙනවා. මුල් ගුරුතුමා තමයි මාව කුමාරතුංග ඇසුරටපත් කරේ. කූජෝ පෙරේරා කියලා කියන්නේ. ඒ ගිය වෙලාවේ ඒ වයලීනේ වයලෙන් ඉඳ අතර තමයි අර එයාගේ ඊතාව හිතවත් සමීප මිතුරෙක් නැති වුණා. හදිසියේ ඒ ශෝකෙන් කවි පෙළක් ලිව්වා. ඒ කවි පෙළ මෙන්න මෙහෙමයි ලිව්වේ මුලින්. මනුවෙල් පෙරේරා කියලා එයාගේ මිත්‍රයා. වයලීන හා ආශ්‍රිතව මේ කවිය ලිව්වේ. ඒ වයලීනේ අංගෝපාංග වලට දැන් මේ බෝ එක අපි කියන බෝ ස්ට්‍රින්ග්ස් ඔය තියෙනවා G D ඒ ඊ e කියලා ඉංග්‍රීසියෙන් ස්ට්‍රින්ග් හතරට කියන්නේ ඈ ඒක හරියටම ස්වර වලින් එනවා නම් මන්ද්‍ර පාසා පාසා එහෙම නැත්නම් මාසා පාරේ ඉතින් ඔය තත් හතරට මොන්තු මහත්තයා අර බස පිළිබඳ ඊශ්වරයෙක් නිසා ඒවට ලස්සන නම් දුන්නා මඳුරු තත් බමර තත් කෝල් තත් ඔය වගේ කිව්වා අර අන්තිම තතර තමයි කියන්නේ මඳුරු තත කියලා මඳුරු කියේ මන්ද්‍ර පහත. ඒ කවිය මෙහෙම එන්නේ. වැලතෙව වැලතෙව අඳුරු පෙතේ තනිවම වැලතෙව මඟුදු තතේ වැලතෙව වැලතෙව මඟුරු තතේ තනිවම වැළපෙව අඳුරු පෙතේ අලුවක නොරනේ සැලෙන අතේ එකද තතෙක් නොනැගේ මසිතේ අලුවක නොරනේ සැලෙන අතේ එකද තතෙක් නොලැගේ වස්සිතේ වැලපෙව වැලපෙව මඳුරු තතේ සනීවම වැලපෙව අඳුරු පෙතේ අලුවද නොරැඳෙයි සැලෙන අතේ එකද තතෙක් නොලැගෙයි මසිතේ බලන්න මේ කවිය ටික ඒක විමසන්න බලන්න ඒ කොහොමද ලිව්වේ මේ වායලිනේ දවස්වල පුරුදු වෙනවා ගෝවර්ධන මහත්තයා මම එතකොට ගෝවර්ධන මහත්තයාට වඩා හොඳට වායලිනේ මම ගහනවා වයස අවුරුදු 8 වුණත් නමුත් ගෝවර්ධන මහත්තයා මේ ඉගෙන ගන්නවා එතකොට අර මඳුරු තත් එහෙම හොඳට දන්නවා වැළපෙව වැළපෙව මඳුරු තතේ. ඇයි මේ මඳුරු තතේ කිව්වේ? එයා ආරාධනා කරේ වැළපෙන්න කියලා මන්ද තතට. ඊටාම පාතින්ම තියෙන ස්වරය දනවන තත තමයි මන්ද්‍ර තත. මඳුරු තතට ඇරයුම් කරනවා වැළපෙන්න. ඔබට මිසක් වැළපෙන්න බෑ අර අර කොල් තත් වලට වැළපෙන්න බෑ ඒවා බොහොම සතුට සිනහව දනවන ඒවා. කඳුල තියෙන්නේ අතන මන්ද්‍ර තතේ. වැළපීම වැළපීම වඳුරු තතේ. එතකොට අර වැළපෙන්න තනියම බෑනේ මේ වයලින්නේට. කවුරු හරි ඇඟිලි තියන්න උනා අර කළු පෝරුවක් වගේ ෆින්ගර් බෝඩ් කියලා අපි කියන්නේ. වයලිනේ ෆින්ගර් බෝඩ් එකට කියනවා යා අඳුරු පෙත. කළු පාට නිසා ඒක අඳුරු පෙත කිව්වා. ඒකෝ අඳුරු පෙතට ඇඟිලි නෑනේ දැන් මේ වැළපෙන්න තනියම වැළපෙන්න කියනවා. වයලිනේට කියනවා. මන්ත්‍ර තතර කියනවා තනියම වැළපේ අඳුරු පෙතේ. අලුවද නොරැඳෙයි සැලෙන අතේ. මේ අලුව කිව්වේ බෝ බෝ. බෝ එකට අලුව කියලා කිව්වේ. උත්තිල නම් ඉන්නේ ඔකට වීනේ උපවීනේ කියලා. ඈ උපවීනේ කියන්නේ බෝ. අත තනියම අලුවද නොරැඳෙයි සැලෙන අතේ. හදපිරි ශෝකය නිසා මුළු සිරුර සැලෙනවා අත සැලෙනවා ඒ නිසා අලුව රැඳෙන්නේ නැහැ. ආමත් අන්තිමට කියනවා එකද තතෙක් නොනැඟේ වසිතේ. හැබැයි මගේ හිතේ නම් මගේ හද වීණාවේ එකම තතක්වත් නැගෙන්නේ නැහැ. ඒ නිසා වයලීනය තනියම වැළපෙන්නේ. ඔච්චර ලස්සන සෝගියක්. මේ ලෝකයේ තියෙන ඊටාම ලස්සනම නාට්‍ය ශෝකාන්ත නාට්‍ය. ලස්සනම ගී සෝගී. සෝ කියන්නේ මේකම මේ මේ අඬනේව නෙමෙයි. හදවතට දැනෙන නිකන් හොඳ කරුණා කරුණ රසය. කරුණ රසය. ශෝක කියන්නේ ශෝකයේ රසයට පෙරළුනම කරුණ රසය වෙනවා. ඒක කරුණාව, දයාව බොහොම හොඳ රසවත් බවට පත් වෙනවා. ඈ දුකට කියන සිව්ප තමයි ලස්සන. පිළේ පැදුර හේනට අරගෙන යනවා. මම හිතනවා දැන් මේ මේ කලාවේ මොන වගේ දෙයක්ද? හදවත මිනිසාගේ හදවත හදන දෙයක්. ඒ නිසා හැබැයි ඒක වෙන් වෙන්නේ නැහැ. නුවණින් තොරව බෑ කලාව කරන්න. අර ඉස්සර කියවලත් තුන මේ හතර කේන්දරේ පාවුණාන් පස්සේ ඔන්න ඔබ ඵලයන් පුතා නටන්න හරි මොන හරි සින්දුවක් කියන්නේ කියලා. එහෙම අද කරන්න බෑ. හොඳ නුවණින් සිහිය ඇතුව කළොත් තමයි කලාවේ පරතරයට යන්න පුළුවන්. අද කලාවිෂාදයෙන් හොඳ උගත් අය. ඒ පැරණි මතයක් තිබුණා මේ මුකුත් වෙන මුකුත්ම කරන්න බැරි නම් තමයි කලාව කරන්නේ. එහෙම එකක් නෑ. ඒ නිසා කලාවේ අගේ දැනගෙන මේ අරුත වටහාගෙන ඔබ සමාජයට හොඳ මිනිස් පරපුරක් ඉහි කරවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ භාවනාවේ ඔබෙන් සමුගන්න. මේ સમાප්තිය සඳහා මේ හැම දෙයකටම කිසිම රාමුවක් තියෙනවනේ දැන් මේක ඒක સમાප්ත කරන්න අපි අර හදවතට සමීප ගීයක් වෙනවා. මොකද ඒක ශෝක ගීයක්. ශෝකී පුතක්. මාමල පසු සොහන් කතේ දුක්ඛියක් ලියමු මනව දුක්ඛියක් ලියනු මනව දුක්ඛියක් ලියනු මනව මාමල පසු සොහොන් කොටේ දුක්ඛියක් ලියනු මනව දුක්ඛියක් ලියනු මනව දුක්ඛියක් ලියනු මන නන්නාඳුනනා ඔබගේ ඒ ඒ නන්නා වැව් අතරින් අදසන වැසගෙන නරසන සීතල අඳුරු රැයක එතකොට ඒ ගිරාව හින් හලින් මත කියාවේ මේ ලොව යම් කිසිවකු වාහත තෙම් කළ බව එතකොට ඒ ගිරාවය යාන්තමින් මට කියාවි හිනෙහි හිනෙහි කාටද ඇඳුම ගියන්නේ කාටද ඇඳුම ගියන්නේ මාලකිරා තටුසේ මරුවිය යුතු නිර්වන් ඇඳුම ගියන්නේ කාටද ඇලුව බියන්නේ මාලගිරා කටුසේවරු වියුතු නිර්වන් කඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූතයි මේ පොඩි ඇඳුම වියන්නේ ඇඳුම ගියන්නේ කාටද ඇඳුම ගියන්නේ සඳ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම ගියන්නේ කාටද ඇඳුම ගියන්නේ සඳ අහසේ රන්වන් සුවන් පාටින් දිලිසෙන ඇලුව වියන්නේ ඒ කුළු දුදු දිගක දෙන්නයි ඒ ඇඳුම දිගන්නේ ඒ කුළු දුදු දිගක දෙන්නයි දිලිසෙන ඇඳුම දිගන්නේ එළියේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ නැලවුණු දැසින් වැවුලන දැටින් කාටද සඳුව වියන්නේ සීතල සඳුර දිගන්නේ කනකොක් තටුවේ සුදු මැලි පාටින් කාටද සඳුර දිගන්නේ කාටද සඳුර දිගන්නේ සංගීතය පිළිබඳව පඬිත් W.D. අමරදේවයන් කළ දේශනයකින් උපුටා ගන්නා ලද කොටසකටයි ඔබ ඒ සවන් දුන්නේ. ඉතින් තවත් මෙවැනි තොරතුරු බොහොමයක් අපගේ සංරක්ෂණ පුස්තකාලයේ ගබඩා වෙලා තිබෙනවා. ඒ තොරතුරු සමග අපි තවත් දිනක හමු වෙමු. එම්නම් නිමා කරන්නටයි සූදානම පියසටහන් අද දිනට. නැවත මතු දිනක හමු වීමේ අදිටනේ. දක්ෂින පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා